අපේ විශේෂඥාරේද වෛද්‍යතුමා අවසරයි ස්වාමීන් වහන්සේ මම ඇහෙනව නේද? ඇහෙනවා මහත්තයා. ස්වාමීන් වහන්සේ දැන් වේදනාපච්චය තණ්හා කියන තැන ඒ තණ්හා කියන ධර්මතාවය විග්‍රහ කිරීමේදී අහගෙන ඉන්න ශ්‍රාවකයින්ට හිතට එකපාරට දැනෙන්නේ මේක ඇක්ටිවිටි එකක් වගේ. ඒක විසින් තම විසින් කරන දෙයක් වගේ දැනේ. ඇත්තට මේක එහෙම නෙවෙයි නේද ස්වාමීන් වහන්සේ? ඒක එතන එතන සිද්ධ වෙන දේ හේතුඵල ධර්මයක් හැටියට සිද්ධ වෙන ධර්මතාවයක් මිසක් ධර්මතාවයක්. ඔව්. අපි හිතලා කරන දෙයක් නෙමෙයි නේද? කරන දෙයක් නෙමෙයි. ඔව්. නමුත් දැන් අපිට මේ වේදනාවත් එක්ක තණ්හාව ඇති වෙනකොට දීර්ඝ කාල දැන් අර බුද්ධික මහත්මයා අහුවා වගේ මේවා එක එක සිතකින් හෝ එක චිත්ත වීතියකින් සිද්ධ වෙනව නෙමෙයි. මේ අසුරසනක් ගන්න වෙලාව වෙනකොට ඇසිපිල්ලමක් ගන්න වෙලාව වෙනකොට සිත් කෝටි ලක්ෂයක් පමණ ඇති වෙලා නැති වෙනවා. එතකොට ඒ අධිවේගී චිත්ත ක්‍රියාකාරීත්වය තුළ අපිට මේ එක ස්පර්ශයක් අරගෙන ඒ ස්පර්ශය අපි හිතමු කයෙන් ගත්තා කියලා. ඒ කයෙන් ගත්තු ස්පර්ශයෙන් ඇති කරගන්නා සුඛ වේදනාව ඇති වෙනවා. නමුත් එපමණකින් අපිට ඒ පිළිබඳව තණ්හාව ඇති වෙන්නේ මේ කයින් ගත්තු සුඛ වේදනාව ඊට පස්සේ මනසින් ගන්නවා ඒ අරමුණ. අරගෙන නැවත නැවත නැවත නැවත ඒ පිළිබඳව චිත්ත වීති දහස් ගණනක් ලක්ෂ ගණනක් ගොඩ නැගෙනවා. අන්නේ සමස්ත ක්‍රියාවලියත් එක්කලා තමයි අපිට ඒ පිළිබඳව කැමැත්ත තණ්හාව මතුවේන්නේ. එතකොට මේ මේ සමස්ත චිත්ත වීතිවල සහ ඒ සිත්වල ඒ චෛතසිකවල ඒවා වෙන්වෙන් ක්‍රියාකාරීත්වය අපට හඳුනා ගන්න බැරුව මේක ඇතුලෙන් එන එක්තරා හැඟීමක් හැටියට එක්තරා අදහසක් හැටියට Tamanගේ රුචිකත්වයක් හැටියට Tamanගේ ඕනකමක් හැටියට තමයි Tamanට දැනෙන්න ගන්නේ. ඉතින් අන්න ඒ නිසා තමයි මේක Taman කරන දෙයක් හැටියට ඇක්ටිවිටි එකක් හැටියට අපි වරදවා ගන්නේ. ඒ අර මොකද දැන් මේ වෙනකොට අපි දීර්ඝ කාලයක් ඒ ආත්ම දෘෂ්ටිය තුල බැසගෙන ඉන්නවනේ ඒක අපිට හුරු පුරුදු කාරණයක් වෙලානේ ඒ දෘෂ්ටියේ ඉඳගෙනනේ අපි ලෝකේ දිහා බලන්නේ එතකොට අර මම කියලා වැරදි අදහස අරන් තියන නිසා ඒ මට මෙහෙම දැනෙනවා මට මෙහෙම හිතෙනවා කියලා අර දන්නා තැනින්ම ඔබට යනවා ඒ පිළිබඳ තීරණය ඒ වගේම ස්වාමීන් වහන්සේ උපාදාන කියන ධර්මතාවයත් ඇක්ටිවිටි එකක් නෙවෙයිනේ නේද? ඒකත් ඇත්තට වහන්සේ ඇහෙන්නේ නැතුව ගියා. ස්වාමීන් වහන්සේ ඇහෙන්නේ නැතුව ගියා. හරි. එතකොට දැන් පළවෙනි දවසේ අපි මේක රෙදි කෑල්ල දැන් මේසෙ පිහ දාලා හරි එහෙම නැත්නම් වලන් අල්ලලා හරි පළවෙනි දවසේ අපි ඒක හොදනවා හොඳට. සබන් දාලා හරි නැත්නම් අපි සෝදන වෙනත් ද්‍රාවණයක් හරි එහෙම පාවිච්චි කරලා අපි මේක හොඳට හොදනවා. දැන් පළවෙනි දවසේම අර දැලි ටික කුණු ටික තවරුනහම හේදුවාම අපිට මේක මේ අර තිබුණා වගේම මට්ටමකට පිරිසිදු කරගන්න පුළුවන්. හැබැයි අපි මේක පළවෙනි දවසේ හොදන්න නැතුව ආයෙත් මේක පාවිච්චි කරනවා ආයෙත් පාවිච්චි කරනවා ආයෙත් ඔහොම දවස් කීපයක් පාවිච්චි කරගෙන යනකොට මේක හේතුවට අර රෙදි කෑල්ල මුලින් තිබිච්ච මට්ටමට පිරිසිදු කරගන්න බෑ අපිට මොන සෝදන කුඩු දැම්මා වුණත් මොන සෝදන දියර දැම්මා වුණත් අරකේ තිබිච්ච පිරිසිදු ගතිය දැන් ගන්න පහසු නැහැ ඒ මොකද අර එක මත එක මත නැවත නැවත අර කුණු තැවරිලා ඒක සේදුවට යන්නේ නැති මට්ටමකටපත් වෙලා. දැන් මේක කවුරුවක් විසින් කරපු වැඩක් නෙමෙයි. එක මත එක මත නැවත නැවත කුණු තැවරීම නිසා එහි සිද්ධ වෙන ක්‍රියාවලිය. අන්න ඒ වගේ දෙයක් තමයි තෘෂ්ණාව එකම කරුණක් සම්බන්ධව නැවත නැවත නැවත නැවත ඇති වෙනකොට ඒක බලවත් වෙනවා. බලවත් වෙලා අර දැලි කුණු තැවරිච්ච ඒ රෙදි කඩ හේදුවට ඒකේ සම්පූර්ණ යථා තත්ත්වයට ගන්න බැරි වෙනවා වගේ දැන් උත්සාහ කළා වුණාට මේක වෙනස් කරන්න වෑයම් කළා වුණාට මනසෙන් සම්පූර්ණ අයින් කරගන්න බැරි මට්ටමට මේක දැඩිව ආලේපනයක් වගේ එහෙම නැත්නම් දැඩිව ග්‍රහණය කර ගැනීමක් සිද්ධ වෙනවා. ඉතින් මේක කවුරුවක් කරන දෙයක් නෙමෙයි. අර දැලිකුණු නැවත නැවත රෙදි කඩේ තැවරුනහම එහි සිද්ධ වෙන ක්‍රියාවලිය වගේ ක්‍රියාවලියක් තමයි මනසේ සිද්ධ වෙන්නේ. ඉතින් නමුත් අපි ඒක මා විසින් කරන මට එහෙම වුණා මට එහෙම හිතුණා කියන මට්ටමේ අපි ඒක හිතන්න පෙළඹිලා තියෙනවා.